අනුප්පන්නං වා කාමච්ඡන්தோ uppajjati uppannam va kamacchando bihobavaya vepullaya sammattati yata idam bhikkave සබ නිමිත්තං ජීවිතේට ධර්මය නම් වූ තේමාව ඔස්සේ ඔබට ධර්මානුශාසනාවන් මාලාවකට සාදෙන්න ලැබෙනවා. මේ ධර්මානුශාසනාවල ජීවිතය අවුල් වී යන හැටි විග්‍රහ කරලා එතනින් නවත්තන්නේ නැහැ. ඒ අවුල ජීවිතය තුළ විසඳා ගන්න හැටි පැහැදිලි කරන්න ඕන නිසා තමයි ජීවිතයට ධර්මය කියන පදයක් අපි යොදලා තිබෙන්නේ. ජීවිතයට ධර්මය නොදන්න නොගත්තොත් ඒ ජීවිතය අවුල් වෙවි යන්නේ කවලක්වන්න බෑ. උගත්කම, බුද්ධිමත්කම, ධනවත්කම ආදී මේ කාරණා වලින් යම් ආකාරයක ජීවිතේ ජීවන ගැටලු විසඳාගත හැකි වුවත් මානසික ගැටලු විසඳා ගන්නට මේ හැකියාවන් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ තථාගත දේශනාව තුළින් ගන්නවා නම් සියලු ස්වභාවයන් මනසක තියෙන සියල්ල දුක් කරදර ටික 16ක් වශයෙන් ගත්තොත් ධර්මයේ නැති ජීවිතයකට රැකියාව තුළින් මිල මුදල් වලින් යාන වාහන වලින් අධ්‍යාපනයෙන් දූ දරුවන්ගෙන් විවාහයෙන් ලබාගත හැකි යම් සතුටක් තියෙනවා නම් ඒ 16න් එක කොටසක් විතරයි. අනිත් කොටසට අතපවන්න මේ ජීවිතේට ධර්මයේ නැති අයට හැකියාවක් නැහැ. තව ජීවිතේ ළඟා කරගත හැකි ළඟා කරගත යුතු සුඛයන් 15 ගුණයක් තිබෙනවා. සැනසීම් 15 ගුණයක් තිබෙනවා. ඒ 15 ගුණය ළඟා කරගන්නට තථාගත දේශනාවම තේරුම් ගන්න වෙනවා. ඒක තමයි බුදුවරයෙකුගේ වැදගත්කම. සාමාන්‍යයෙන් පාසල් යන දරුවෙකුට ගුරුවරයෙකුගේ මාර්ගෝපදේශකත්වය නොමැතිව අදාළ විෂයන් සමත් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඔබ හැමදෙනාම මේක පිළිගන්නවා. භාෂාවකට හරි මොන දෙයකට හරි ඔබට ගුරු වුණා කවුරු හරි කියලා. අන්න වගේ මේ ජීවන ගැටලුව ජය ගැනීම සඳහා තථාගතයන් වහන්සේ හෙලිකල ධර්මයේ තමයි ලෝකයට ගුරුවරයා වෙන්නේ. තථාගතයන් වහන්සේ තම අවබෝධ කරගත් මේ ධර්ම අනතුරුව ගුරු තන්ත්‍රයේ තබා ගත්තයි කියලා තිබෙනවා. තථාගතවරු මේ සසර ගමනේ නැත්නම් ජීවිතේ අවුල හැදෙන හැටි සහ අවුල ලිහන හැටි දෙකම දන්නවා. අනේ ශාස්ත්‍රවරු හෝ පෘථග්ජන අය මම දන්නේ නැහැ අවුල ලිහන හැටි දන්නවායි කියන්නේ. අවුල විග්‍රහ කරන්නත් පුළුවන් සමහර අයට. අවුල සංකීර්ණ වෙන හැටි අවුලේ තියෙන දුක්ඛාගත ස්වභාවය විග්‍රහ කරන්නත් පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ අවුල හැදෙන හැටි නෙවෙයි. අවුල निराකරණය කරගන්න හැටි. මහේම කියන්නේ හේතුකුත් තිබෙනවා. ඇතැම් අනුශාසනා දේශනාවන්ට සවන් දීමේදී අවුල ගැන තමයි කතා කරන්නේ, දුක ගැන තමයි කතා කරන්නේ. ඒක බුදුදහමේ එක පාර්ශවයක් විතරයි. ඔබ අපට සවන් දීලා තිබෙනවා නම් අපේ දේශනා සූත්‍ර පාඨයේ හරය හඳුනගන්න. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ දේ ධම්ම දේශනා පරියායන බවන්ති. තථාගතවරුන්ගේ මේ ධර්ම දේශනා අරුත් වශයෙන් ගත් කල දෙකයි. මේ දේශනා සූත්‍රයේ සඳහන් මේ අරුත් දෙක මුළු සූත්‍ර පිටකය පුරාම තියෙන දෙයක්. ඒක විතරක් නෙමෙයි. වෙනත් ආකාරයකින් තියෙනවා. ඒ නිසා මේ ධර්ම න්‍යායයට මා පැහැදිලි කරන්නේ ditta dhammapariyaya කියලා. දේශනා සූත්‍රේ නම් පෙන්නනවා පළවෙනි න්‍යාය පාපම් පාපකතෝ පස්සත. පාපය ලාමක වශයෙන් දකින්න. දැක්කනම් දැකපු කෙනාට තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දත එහි නොයැලෙන්න එන් මිදෙන්න ඈත් වෙන්න පාපෙන් පාපයේ පාපයේ වශයෙන් දුටු කෙනාට පාපෙන් මිදෙන්න පුළුවන්. පාපයේ පාප වශයෙන් දැකීම එක ධම්මපරියායක්, මිදීම අනිත් පරියාය. මේ තමයි අපට දැක ගන්නට ලැබෙන ධර්ම න්‍යාය. ඕනෑම සූත්‍රයක ඕනෑම ගාථා දෙකක ආදි වශයෙන් එබැවින් මේ ධර්මදේශනාව යනු ඔබේ ජීවිතයේම කරන්නා විවරණයක්. ඔබේ ජීවිතය පිළිබඳව පුද්ගලයෙක් වශයෙන් නොගෙන ඊට වඩා ගැඹුරු තැනක සිට කරන්නා විවරණයක්. අන්නේ විවරණයදී තමයි අපට වැටහෙන්නේ අපි නමගකින් ඉන්නවා නැත්නම් මේ සංසාර ගමනකට බන්ධනයකට අහුවෙලා ඉන්නවයි කියලා. අහුවෙලා ඉන්න කෙනෙකුට සාමාන්‍යයෙන් සතෙකුටත් උගලකට අහුවෙලා ඉන්න බව දැනුණොත් ගැලවෙන්න ඕන කමක් තියෙනවා. අහුවෙලා ඉන්නේ නැත් බව දන්නේ නැත්නම් ගැලවෙන්න බැහැනේ. බෞද්ධව අබෞද්ධ මේ පෘථග්ජන කියන සමාජයේ සංසාර උගලට අහුවෙලා ඉන්න බව දන්නේ නැහැ. ඒ නිසා ගැලවෙන්න ඕන කමකුත් නැහැ. මට මතකයි මම සමාකාලීව පසු කාලීනව ගියාපම සත්ව උද්‍යානයේ කුරුළු පරාදේශයක් තිබෙනවා. යා ඒට අපට ඇතුල් වෙන්න පුළුවන් ඊට පස්සේ ගස්කොළන් වටකොට සැඳුනා විශාල කූඩුවක්. කූඩුව ඇතුලේ කුරුල්ලන් නිදහස තියනවා. ඉගිලෙන් ආහාර මේක ඇම්බිම හොයාගන්නත්. කූඩුවෙන් පිට යන්න බෑ උන්ට. ඇයි? උඩින් විශාල දැලක් කියලා තියෙන නිසා. නමුත් කුරුල්ලා ඒක දන්නේ නැහැ. ඌට ඒ සීමාව ඇති. ඒ නිසා ඒකේ කාලා බීලා ඉන්න කල්පනා කරනවා. ඌට වැටහුණොත් යම් දවසක මේක සීමා සහිතයි අසීමිත නිදහසක් තියෙනවා කියලා ඒ කුඩුවෙන් එළියට එන්න කල්පනා කරනවානේ. ඒ කුරුල්ලට කූඩුව තුළ බන්ධනයක් තිබෙන බව සීමාවක් තියෙන බව නොතැරෙන්න නොතැරෙන්න ආසේ තථාගතවරු පහළ වී ධර්මයේ හෙළි නොකරන්නා වූ සමාජයේ ජීවත් වෙන අයට පිනපව ධානය කියනා වූ මේ කාරණා මුල් කොටගෙන සංසාර ගමනක් බන්ධනයක් තියෙනවා කියන එක තේරෙන්නේ නැහැ. එබැවින් මේන් ගැලවීමට ඕන කමකුත් නැහැ. එහි පවතිනා වූ ආදීනවය. බුදුරේ මුණ ගැසී මේ තේරුම් අරගෙන සංසාරගත බන්ධනේ නිදහස් වීමට ඇති අවශ්‍යතාවය තේරුම් ගන්නකොට තමයි කෙනෙකුට වෙනත් අවස්ථාවක් නැහැ කියලා තේරෙන්නේ. බුදුරු හෙලි කරන්නා වූ ධර්මයේ උදව් කරගෙන ඒ මාර්ගෝපදේශකත්වයෙන් මේ සංසාර බන්ධනයෙන් මිදෙනු හැර මනලෝ ඉක්මා ගොස් තවත් තැනකදී තනිව එහෙම මේ දේ කරන්න පුළුවන් කමක් නැහැ කියලා වැටහෙනකොට තමයි කෙනෙකුට manussපතිලාභේ සමග සදහම් හමු වීම වටනාකම තේරෙන්නේ. මම ලස්සන උදාහරණයක් ඉදිරිපත් කළා මේ මෑතදී. අපිට ඔබට ඊළඟ ධර්ම දේශනාවලදී අහන්න හම් වෙයි. ඒ නිසා අද මාය කියන්නේ නෑ. මොකද මේ ධර්ම දේශනා මාලාවේ ළඟදීම කියපු එකක් ඒක. එනිසා අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු තවත් මාතෘකාව ඔස්සේ. අංගුත්තර නිකාය ඒකක නිපාතේහි ඒක ධම්මපාලිය කියලා කියන්නේ. එක් එක් ධර්මයන් වෙනම අරගෙන පැහැදිලි කරන්නේ. මේකේ මිනිසුන් හොයන්නා වූ නිවීම සැනසීම ඔවුන්ට අහිමි කරන ආකාර ගණනාවක් විස්තර කරනු ලබනවා. අපි මේ මාතෘකා සමහර විට ඔක්කොම එකටත් විග්‍රහ කරන දවස් තියෙන්න පුළුවන්. නමුත් මේ විග්‍රහයන්නේදී අපි ගන්නේ ලැබෙන කාලයට අනුව එක් එක් මාතෘකා ගැඹුරින් විග්‍රහ කරන්න. ඔබට සවන් ඔබ අපට සවන් දෙන ඔබ බලාපොරොත්තු වෙන ඇත්තෙත් එබඳු ගැඹුරු විග්‍රහයක්. ජාතක කතාවක් හෝ චරිත කතාවක් හෝ දිගබන කතාවක් අහලා සතුට වෙනවට වඩා සාමාන්‍ය ඥානණයෙන් නැත්තම් දැනගැනීමෙන් වටහා ගන්න අපහසුයි. ඉතිහෙතං විජානාම කියලානේ තියෙන්නේ. විශේෂයෙන් දැන ගැනීම. විශේෂයෙන් දැන ගැනීමට අවශ්‍ය කරුණු අපලවා පැහැදිලි කරවා ගැනීම තමයි මම හිතන්නේ අපිට කරන ආරාධනාවල් බලාපොරොත්තුව. ධර්ම විනය තුළ මේ කරුණු සඳහන් වෙලා තියෙනවා පුස්තකවල. නමුත් ඒ පාලිය නොතේරෙන නිසා හෝ ඒ ගැඹුර නොතේරෙන නිසා හෝ ඒ ගැඹුරක් පැහැදිලි වෙනවා අඩුයි. සමහර ධර්ම දේශනාත් වෙනවා පේලි තුනයි තිබෙන්නේ. පේලි තුන කියවලා යනකොට බණ ඉවරයි නම් එතනින් එහාට ඒක දකින්නේ නැහනේ. නමුත් මේ පේලි තුන සම්පූර්ණම ඒ පේලි තුන තුළ සම්පූර්ණ ධර්මයම පවතිනවා. වටහාගත්ත කෙනාට ඒක අන් අයගේ තේරුම් ගැනීම සඳහා උදාහරණ සහිතව පැහැදිලි කරන්න පුළුවන්. ජීවිතයේ සදහම් හේවීම වෙනුවෙන් කැප කළ ජීවිත ත්‍රිපිටකය කියවා තේරුම් ගැනීම සඳහාම කාලය කැප කළ ඒ පිළිබඳව ශාසනික සම්ප්‍රදායේ පවතිනා වූ සුදුසුකම් සපුරාලු අපැනි අයගෙන් සමාජයේ බලාපොරොත්තු වෙන්නේ මේ අවුල් තැන් නිරවුල් කරගන්න එක. එහෙම නැත්නම් නිවැරදි කියලා හිතාගෙන වරද්දාගෙන ඉන්න තැන්වල ඒ වැරද්ද තේරුම් අරගෙන නිවැරදි කරගන්න එක. එනිසා මේ අපේ ජීවිත සසරට බැඳෙන හැටි. නොදැනුවත්කම නිසා සසරට බැඳෙන හැටි පිළිබඳව අපි එක අරමුණක් ඔස්සේ අද කතා කරමු. ඔබ අසත්‍ය වෙනවද සංයෝජන කියන වචනය? ඒක තමයි සසරට බැඳෙනවා කියලා පෙන්වලා තිබෙන්නේ. මේ බැඳෙනවා කියන එකෙන් තේරුම මේ මොහොත අතෑරුණත් ජීවිතය අතෑරුණත් ගැලවෙන්නට බැරි විපාකයට මුහුණ දෙන්න සිදු වෙනවායි කියන එක. එකයි බන්ධනය කියන එකේ තේරුම. අප කරන ක්‍රියාකාරකම් තුළ සසරේ නැවත නැවතත් තුන් භවයක් තුළ උපත ලැබමින් ගමන් කරන්නට කරුණු අපාතින් රැස් වෙනවා. ඒ නොදන්න කමක් නිසා. ඒ කුඩා දරුවෝ ගාව තියෙන නොදන්න කමක් නෙවෙයි වෙන්නතනේ. බුදුරජාණන් වහන්සේ වදාළ අවිද්‍යාව කියන වචනයෙන් සඳහන් කරන්නා වූ මහා නොදන්නා කමක් නිසා. අන්න බුදුවරු වැනි අය අවශ්‍ය අවශ්‍ය වෙන්නේ ඒ නොදන්නාකම් පැහැදිලි කරලා දෙන්න. ඒ පැහැදිලි කරගත්තාම තමයි ගුරුවරයාගේ අවබෝධය ශිෂ්‍යයා ලබාගෙන විභාගය සමත් වෙනවා වගේ තථාගතවරුන්ගේ අවබෝධයෙන් ප්‍රයෝජන ලබන පිරිසක් සමාජයකට හැදෙන්නේ. බුද්ධ කාලේ නම් ඒකේදා මහින්දාගමනයේ දවස් නම් ඒකේදා අද නම් අද තවත් අවුරුදු 500ක නම් එදා. අන්නේ විදිහට එදිනෙදා ජීවත් වෙන සමාජයේ ජීවත් වෙන අයට තමන් හොයන විසඳුම් වලින් ලබාගත හැකි විසඳුම් වලට අමතරව තමයි මේ ගැඹුරු ආකාරයේ විසඳුමක් තථාගතවරු ලබා දෙන්නේ. මේ ඒක ධම්ම පාළිය කියන එකෙන් කියන්නේ හරි වටිනා දෙයක්. උන්වහන්සේ වදාරනවා Tamanගේ බුදු ඇසින්වත් කියන එක. එතන වටින්නේ අන්න ඒකයි. බුදු ඇසින්වත් දැක්කේ නැහැ. අනිත් ඇස් ගැන කවර කතාවද? නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණෙනි මම මගේ බුදු ඇසින්වත් දැක්කේ නැහැ. යේන අනුප්පන්නං වා කාමච්ඡන්தோ uppajjati. uppannā uppannං වා කාමච්ඡන්தோ භියෝභාය භාවාය වේපුල්ලාය සංවත්තති. උපන් කාමච්ඡන්දය යලි යලිත් හටගනිමින් පවතින සහ විශාලත්වයට, බහුලත්වයට, විපලත්වයටපත් වෙන කරුණක්. තථාගතයන් වහන්සේ බුදුසසින් පවා දැක්කේ නැහැ කියලා කියනවා. මොකද්ද මේ ඒක ධර්මය? සුබ නිමිත්ත. දැන් මේ සුබ කියන වචනේ තේරුම හෝ නිමිත්ත කියන වචනේ තේරුම තේරුම් ගන්න නැති තාක්කල් මේ අර්ථ විකරණයන් වැරදියි. මොකද අපිට නැකත් බලන්න ගියොත් මතක් වෙන සුභාසුභ වෙනයි. අවුරුදු ශ්‍රේත ආපුවම එන සුභාසුභ වෙනයි. එමනේ අපි සුභාසුභ පාවිච්චි කරන්නේ. නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් ඒකේ පවතිනවා. දැන් නිමිත්ත කියන එක තේරුම් ගන්න ඕන. නිමිති කියන වචනයක් ඉගෙන තියෙනවා ඒක නෙමෙයි මේ අපි කතා කරන්නේ. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට පුද්ගලයන් වශයෙන් කටයුතු කළාට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව කරන වැඩ ටිකක් තියෙනවා. නිමිති ගන්නවා. ජීවත් වෙන්න නිමිති ගන්නවා. ආන්ගේ නිමිති ගැන කතා කරනකොට ඔබ ළඟ ඒක ඔබ ළඟ ඔබ ගැනයි ඒ කතා කරන්නේ. එතකොට නිමිති කීයක් ඔබ ගන්නවද ජීවත් වෙන්න? ඇසෙන් ගන්නවා, කනෙන් ගන්නවා, නාසෙන් ගන්නවා, දිවෙන් ගන්නවා, කයෙන් ගන්නවා, සිතෙන් ගන්නවා. රූප නිමිත්ත, ශබ්ද නිමිත්ත, ගන්ධ නිමිත්ත, රස නිමිත්ත, පොට්ටබ්බ නිමිත්ත, ධම්ම නිමිත්ත. නිමිත්ත කියන්නේ අරමුණට. එතකොට අපිට මේ නිමිත්තට තව වචනයක් එකතු කරන්නත් පුළුවන්. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම. නමුත් මේ වචන පාසල් ගිහින් ඉගෙන ගත්ත පමණින් හෝ ධර්මශ්‍රවණය කරලා මේ වචනේ පාඩම් වුණ පමණින් හෝ මේ ගැඹුරු ඔබ දන්නවයි කියලා හිතන්න එපා. දන්නයි ඉන්න පුළුවන්. නැත්තම් ධර්මශ්‍රවණය කරලා තේරුම් ගන්න. නිමිත්ත කියන්නේ මොකක්ද ඇත්තටම? තියෙන දෙයක්ද? අනේකයි තේරුම් ගන්න ඕන කාරණාව. නිමිත්ත කියන්නේ තියෙන දෙයක්ුත් නෙවෙයි. නිමිත්ත කියන්නේ නැති දෙයක්ුත් නෙවෙයි. නිමිත්ත කියන්නේ හේතුඵල ධර්මතාවයක්. ඒ හේතුන්ගේ ඵලයේ වශයෙන් තමයි නිමිත්තක් හටගන්නේ. ඒ නිමිත්ත වරද්දාගත්තාම තමයි අර නූපන් කාමච්ඡන්දේ උපදිනවා උපන් කාමච්ඡන්දේ නැවත නැවත උපදින්න හේතු වෙනවා සහ බහුලත්වයටපත් වෙනවායි කියලා කියන්නේ. දැන් මේක කතා කළොත් ඒක ධම්මපරයයක් විතරයි. එතකොට වැඩෙන පැත්ත විතරයි. වැඩෙන පැත්ත පැහැදිලි කරලා අනතුරුව මේක මේ මිදෙන පැත්ත තමයි තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම. මේ නිමිති හයම පිළිබඳව කතා කරන්න අපට කාලය ගත්තක් ඕනනම්. එතකොට වෙනම පැය පැය ගන්න වෙනවා. ඒ නිසා එකකින් පැහැදිලි කරපුවම අනිත් පැත්ත එක තේරුම් ගන්න ඕන. මේ කාමච්ඡන්ද කියන බරපතල වචනය අ තරවටෙන්නේ නැතුව ඊට වඩා සරල වචනයක් මම දෙන්නම් ඒකට. ඇල්ම. ලෝභය. ලෝභය කියව පමණින් ආයෙත් මුදල් වලට තියෙන ලෝභකම කියලා හිතන්නත් එපා. අරමුණට තියෙන ඇල්ම. රූපේට, ශබ්දේට, ගන්ධේට, රසේට, පොට්ටබ්බේට මේ අරමුණ අපි ගන්නවා. මේ අරමුණට ප්‍රිය කිරීමක් ඇති වෙනවා. අරමුණට ඇලෙනවා. අපි අද කතා කරන්නේ අරමුණට ඇලීම සහ එයින් මිදෙන්න අවශ්‍යයි ඒ ඇලිමේ තියෙන ව්‍යාජය මොකක්ද කියන එක පිළිබඳව. ඔය ත්‍රිපිටකයේ පවතිනා වූ සූත්‍ර ගණනාවක තියෙන උදාහරණයක් චිත්ත ගහපතිතුමත් මේ උදාහරණේ දවසක් ඉදිරිපත් කරලා තියෙනවා. සරුවත් මහරහතන් වහන්සේ වැනි කෙනෙකුත් ඉදිරිපත් කරලා තිබෙනවා. උදාහරණයකින් යමක් පෙන්වන්න උත්සාහ කරනවා. ඒ එදාට ගැලපෙන උදාහරණයක් නෙමෙයි අදටත් ගැලපෙන දෙයක් මේක. අදේ සතුන් තමයි නාගරිකේ හොයාගන්න බැරි එන්න අපි ඒක වෙන සතුන්ගෙන් අත්තක් කමක් නෑ. නමුත් අපි දැකලා තියෙනවානේ. ගවයෝ දෙන්නෙක් ඉන්නවායි කියලා හිතන්න කියලා තියෙනවා කළු සහ සුදු. කළු ගණයි සුදු ගණයි. මේ දෙන්න ගැට ගහලා තියෙනවා යම්කිසි පටියකින්. දැන් කෙනෙක් ඇහුවොත් කළු ගුණා සුදු ගුණාට බැඳිලාද සුදු ගුණා කළු ගුණාට බැඳිලාද? කළු ගුණාගේ බන්ධනේ සුදු ගුණාද සුදු ගුණාගේ බන්ධනේ කළු ගුණාද? නෑ. කළු ගුණා සුදු ගුණාට බැඳිලත් නෑ සුදු ගුණා කළු ගුණාට බැඳිලත් නෑ. අපිට පේන්නේ එහෙමයි. දෙදෙනා වෙනයි බන්ධනේ වෙනයි. ඔය නිමිත්ත කියන පදේ විග්‍රහ කරන්නයි මම ඔය උදාහරණේ ගත්තේ. සුබ නිමිත්ත. නිමිත්ත කොහෙද තියෙන්නේ? නිමිත්ත හඳුනාගන්න පුංචි විග්‍රහයක් කරන්න වෙනවා. මෙන්න මේ විග්‍රහයට තමයි පින්නතුනේ විදර්ශනා කියලා කියන්නේ. අපි උඩින් පල්ලෙන් හොයලා බලනට වඩා හේතුඵල වශයෙන් හොයලා බලන්නේ. එතකොට අපට ඉදිරියෙන් කෙනෙක් පේනවා කියන මේ ඇසට රූප පේනවා කියන වචනේ එහෙම බැලුවම ඇත්ත අපිත් මෙහෙ ඉන්නවා අපේ ඇහත් වෙනවා ඉස්සරහින් තියෙන කෙනෙකුත් පේනවා නමුත් එහෙම බැලුවට මේක තේරුම් ගන්න බෑ හොඳයි ඉදිරියෙන් කෙනෙක් ඉන්නවා ඇස් තිබුණ නැත්නම් පේනවද හොඳයි ඉදිරියෙන් කෙනෙක් ඉන්නවා ආලෝකය තිබුණ නැත්නම් කරවලේ පේනවද? අපට තේරෙනවා එතකොට ඒක තවත් හේතුව නැහැ කියන එක. ඇසුත් පේනවා අපට පේන ආකාරයෙන්. නමුත් ඔහුගේ ඇසේ මේ රූප නිමිත්ත පහළ වෙන තැන ඒක පහළ වෙන්න බැරි නම් දැන් ඇස් පේන්නේ නැහැ කියලා. ඇස් දෙක තියෙනවා නමුත් පේන්නේ නැහැ. උපැස්සියලක් භාවිතා කිරීමෙන් කරන්නේ ආයෙත් ඒ නිමිත්ත පහළ වන තැනට ඒක කරන එක. මේක හරි සුන්දර දෙයක්. තේරුම් ගන්න පහසු දෙයක්. ඔබේ මේ දැන් කාලයේදී හෝ තරුණ කාලයේදී හෝ ඔබ කැඩපතට ගිය දවසක් ඉදිරියට ගිය දවසක් මතක් කරගන්න. ඔබට ඔබ බලා ගන්න ඕන නම් ගුණගත් දිහා ගිහින් බැලුවට පේන්නේ නැහැ. විත්‍යක් දිහා ගිහින් බැලුවට පේන්නේ නැහැ. කැඩපතෙන් ඔබව පේනවා. ඇයි ඔබේ ඡායාව කැඩපතට වැටිලා තියෙන නිසා. ඔබෙන් පිටත් ඔබේ ඇඟේ වැඩි වෙන ආලෝක කිරණ ඡායා ඊට පස්සේ කැඩපතට වැදුනහම කැඩපතෙන් ආපහු අපේ ඇහැට ගියක් වෙනවා. මෙන්න මේ කැඩපතේ පෙන්න ඔබේ ඡායාවගේ ඡායාවක් ඇසේ පහළ නොවන තාක්කල් බාහිර ලෝකයේ කිසි දෙයක් අපට පේන්නේ නැහැ. ඉදිරියෙන් තිබුණාට එහෙම පේන්නේ නැහැ. ඒ නිසා මේ ඇසේ මේ ඡායාවන් ගන්න පුළුවන් හැකියාවට කියන්නේ පාලියෙන් චක්කු ප්‍රසාද කියලා. ඒක ඇහැ ඇහි අලුවින්ද්‍රියා හෝ කාචය හෝ මේ අක්ෂි ගෝලය නෙමෙයි ඔක්කොම නෙමෙයි. ඒක ඇතුලේ පවතිනා වූ ජීවි බවක්. ඒක ද්‍රව්‍ය නෙමෙයි. මතක තියාගන්න. ප්‍රසාද පිහිටනවා කියලා කියන්නේ. එතකොට මේ චක්කු ප්‍රසාදය අවශ්‍යයි අනිවාර්යයෙන්ම. ඒ වගේම ඉදිරියෙන් තියෙන දෙයක් අවශ්‍යයි. ඇහැ සඳහා නම්. ඒ සඳහා ආලෝකයක් අවශ්‍යයි. රාත්‍රියට මේ ඝන රාත්‍රියකදී මේ පරිසරය වැසී යන අඳුරින් මොකොත්ම නැහැ ඊට පස්සේ. අපිට පේන්නේ නැහැ. කරවල විතරයි පේන්නේ. කරවල විතරක් පේන්නේ ගස් නැති නිසාද? නැහැ. ඒවට වැටෙන ආලෝකය නැති වැටුනේ නැති නිසා. එහෙනම් ඒ ආලෝකය කියන එකත් මෙතන උදව් වෙනවා. නමුත් අප ඉදිරියෙන් තියෙන කෙනා දකිනවා කියන එකේ ඇත්ත සිද්ධිය හොයාගන්න. ඒ ඉදිරියෙන් තියෙන ඔබ කැමති පුද්ගලයාගේ රූප සටහන ආලෝකයේ උදව්වෙන් ඔබේ ඇසේ කාචය තුලින් ගමන් කොට ඇස තුල අර ඔබේ රූපයේ කණ්ණාඩිය තුල හැදුවා වගේ ඡායාවක් පහළ නොවන්නේ නේද? ඔබට ඉදිරියෙන් තියෙන දේවල් පේන්නේ අන්න මේ මේකට පාළියේ තියෙන වචන කීපයක් ප්‍රසාදයේ ගෝචර රූපයේ ආලෝකයේ මානසිකාරයේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ නිසා උපදින සැප දුක් උපේක්ෂා වේදනා මේ තමයි හේතු අර ඉදිරියෙන් තියෙන දේ පිළිබඳව මින් පෙර හඳුනාගෙන තිබුණේ නැත්නම් අගයක් වටිනාකමක් දීලා තිබුණේ නැත්නම් විස ඖෂධයක් හොඳ වෙහෙත් ඖෂධයක් ආදී වශයෙන් එහෙම නැත්නම් මිතුරෙක් හතුරෙක් ආදී වශයෙන් දීලා තිබුණේ නැත්නම් මේ හැඟීම් පහළ වෙන්නේත් නැහැ දැන් එතකොට ඔන්න මම එක එක නිමිත්තක් කතා කළා රූප නිමිත්ත දැන් මේ රූප නිමිත්ත ඉදිරියෙන් තියෙන රූපයක් නෙවෙයි ඔබත් නෙවෙයි ඔබේ ශරීරයනේ ඔබ කියන්නේ. රූපේන්ද්‍රියෙන් කියන්නේ. දැන් ඔබ පැත්තකින් ගන්න ඉදිරියෙන් තියෙන රූපේ පැත්තකින් ගන්න කළු ගොනයි සුදු ගොනයි. මේ දෙන්න බැඳිලා නැහැ. නමුත් මේ දෙන්නගේ බැඳීම සිදු වෙනවා අර මැද තියෙන බන්ධණයෙන් හෙවත් කාමච්ඡන්දයේදී. අරමුණට ඇති කැමැත්ත. ඡන්ද කියන්නේ සාමාන්‍යයෙන් කැමැත්තනේ. කැමැත්ත ඉක්මවා යන එකට කියනවා කාමච්ඡන්ද නැත්තම් කාම උපාදාන කියලා. අන්න. දැන් එතකොට අපි මේ ආශා කරනවා කියන වචනේ තේරුම ලෝභ කරනවා කියන එකේ තේරුම බාහිර වස්තුවකට ලෝභ කරනවා නෙවෙයි. අපේ කය ලෝභ කරනවත් නෙවෙයි. අදක තියාගන්න. කය ලෝභ කරනවා නම් මේ ගියන් පස්සේ තියෙන කයත් කාට හරි ලෝභ කරන්න නැපේ. ඒ කය කාටවත් ලෝභ කරන්නෙත් නැහැ, දේශ කරන්නෙත් නැහැ. එහෙමනම් අපි හදා ගන්න දෙයක් මේක. අරමුණ කියන එක. රූප ආරම්මණය කියන එක. ඒක දෙයක් නෙවෙයි. මේක උපදින්නට අදාළ කරුණු දෙකක් සිදුවෙන බව අවශ්‍ය බව පංචස්කන්ධ විග්‍රහය කරන පිටකෝපදේශය රූප කියලා කියන්නේ ඇසේ ප්‍රසාදයයි අර රූප නිමිත්තයි කියලා කියන්නේ. ඉදිරියෙන් තියෙන රූපේ නෙවෙයි. ඒක ඔස්සේ ඒක හේතුවෙන් පහළ වෙන නිමිත්ත. මේ දෙකට තමයි රූප කියන්නේ. කවදා හරි දවසක මේ සමාජයේ පංචස්කන්ධේ පංචපාදානස්කන්ධේ රූප කියන්නේ මේකට බව. ඉගෙන ගන්න තාක්කල් බුදුදහමෙන් ඉදිරියට යන්න බෑ. ඉදිරියෙන් තියෙන එක රූපය කියලා හිතන තාක්කල් හරි අක්ෂිගෝලය ඇහැ කියලා හිතන තාක්කල් හරි එහෙම නැත්නම් රූප කියන්නේ ශරීරය කියලා හිතන තාක්කල් හරි විදර්ශනාවට නගන්න බෑ. එතකොට එතන එහෙමනම් ඒ පහළ වෙන සෙවණැල්ල අර කැරපත ඇතුලෙන් පහළ වෙන සෙවණැල්ල වගේ සෙවණැල්ල. ඒක අපිට ජීවත් වෙන්න හඳුනා ගන්න අවශ්‍යයි. මෙන්න මේ රූප අරමුණ කෙරෙහි අපි යම් ආකාරයක ඇල්මක් ඇති කරගන්නවද හොඳයි කියලා ප්‍රියයි කියලා සැපයි සාන්තයි කියලා ගැටීමක් නෙමෙයි ඇල්මක්. අන්න ඒකට සුබ නිමිත්ත කියලා කියනවා. එතකොට මේ සුබ සුබ නිමිත්තේදී රූපේ මම මම රූපය කියන්නේ ශරීරයට නෙමෙයි අර අර රූප නිමිත්තට ඒ රූපේ තුලයි මම කියන හැඟීම ඉන්නේ ඒ මම තුල තමයි මේ රූප කියන හැඟීම තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මම පෙන්වන්නේ අර රූප නිමිත්ත තුල. අපි කැමරෙන් හොයන්නේ නැතුව ශරීරයේ කොටස් ටික බෙදාගෙන ඒකේ මම නෑ කියනවා එක්ක මම කියන්නේ ශරීරය කියලා කියනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහැට හම් වෙන අරමුණක් මුල් කොටගෙන කනට හම් වෙන අරමුණක් ශබ්ද අරමුණක් මුල් කොටගෙන නාසයට හම් වෙන ගන්ධ අරමුණක් මුල් කොටගෙන විග්‍රහ කරන්නේ. නිමිත්ත විග්‍රහ කරන්නේ. පංචස්කන්ධය විග්‍රහ කරන්නේත් එහෙමයි. දැන් ඔය රූප වේදනා සංඥා සංකාර පහට ගන්නේ ඇසට හම් වෙන්නේ මේ රූප රූප නිමිත්ත මුල් කොටගෙන. එතකොට ඒකට රූප වේදනා සංඥා සංකාර පහ එක්වර හට ගන්න බැවින් පංචස්කන්ධය කියනවා. පංචස්කන්ධය හට ගන්න නැතුව අපිට ලෝක ජීවත් වෙන්න බෑ. අප වෙනයි අපේ කය වෙනයි පංචස්කන්ධය වෙනයි. ඇස නිසා පහළ වෙනකොට රූප නිමිත්ත මුල් කරලා රූප වේදනා සංඥා සංකාර පහ. කර නිසා නම් ඒ බඳු රූප රූපයක් එන්නේ නැහැ. නමුත් ශබ්ද රූපයක් එනවා. ඇසෙන් ගත්ත රූප රූපේ එන්නත් පුළුවන්. එතකොට ශබ්ද රූපය මුල් කොට ගත්ත වේදනා සංඥා සංකාර පහ. විඥාන පහ. එතකොට ශබ්ද නිමිත්ත. ගන්ධය මුල් කොට ගත්තාම ගන්ධ ගඳ සුවඳ ගන්ධ නිමිත්ත මුල් කොට ගත්ත ගන්ධ රූපය මුල් කොට ගත්ත වේදනා සංඥා සංකාර පහ. බලන්න නිමිති හයක් නැද්ද කියලා එතකොට. ඒක අපිට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තෝරා ගන්න පුළුවන් දොරවල් පහින්. ධම්ම සීමා සහිත නෑ අසීමිතයි. තම තමන්ට ඕන විදිහට ධම්ම හදා ගන්න පුළුවන් ධම්මකාමය. ධම්ම නිමිත්ත. එතකොට මේ නිමිත්ත එන දේවල් කෙරෙහි අපි ඇලීමක් ඇති කරගත්තොත් අන්න ඒකටයි සුබ නිමිත්ත කියලා කියන්නේ. දැන් නැවත නැවත හිත ඉල්ලනවා. අදත් ඉල්ලනවා හෙටත් ඉල්ලනවා අනිද්දාත් ඉල්ලනවා එහෙනම් දෙන්න දෙන්න මොකද වෙන්නේ අර බියෝ භාව ආය කියන වටේන පේනවා නැවත නැවත ඒකට ලොල් වීම කියන එක තුල මොකද වෙන්නේ වේපුල් විපුලත්වයටපත් වෙනවා මොකද්ද දැන් මේ විපුලත්වයටපත් වෙන්නේ නිමිත්ත කාමච්ඡන්දේ ඒ අරමුණට තියෙන කැමැත්ත දැන් මම උනේ ඔබේ ශරීරය නෙමෙයි ඇස නෙමෙයි මේ කාමච්ඡන්දේටයි මම කියන්නේ මම අන්න මම මම නම් මගේ මගේ නම් මගේ ආත්මය දැන් මේ අරමුණු රස විඳින්න යාම තුළ අපිට මේ මායя එළන දැල මේක තමයි අරමුණු රස විඳින්න තහනමක් නැහැ අල්ලා ගැනීමකින් තොරව සුබ නිමිත්තකින් තොරව නමුත් සුබකට ගන්න යාමෙන් මොකද වෙන්නේ ඒ අරමුණු රස විඳින අතරතුර අරමුණ අහෝසි වෙද්දි ඉවර වෙද්දි යලිත් විඳින්න ඕනෑකමක් චිත්තාභ්‍යන්තරයට බැස ගන්නවා. අන්න එක තමයි රහස. ඒක තමයි සංයෝජන කියන එකේ තේරුම. සසරට බැඳෙනවා කියන එකේ තේරුම. මෙතන මේ හේතුඵල එකතු වෙලා අවසන් වෙන්නට පුළුවන් කාල සීමාව තුළ අපට අවශ්‍ය කාර්ය ඔක්කොම කළ හැකියි. නමුත් එසේ නොයා අපි මොකද කරන්නේ? මේ අවසන් වෙනකොට යලිත් විඳින්න ඕනකමක් චිත්තාභ්‍යන්තරයට ශේෂ කරගන්නවා. ඒකට කියනවා සංයෝජන කියලා. සසරට බැඳෙනවයි කියලා. දැන් තව ටිකක් අපි ගනිමු මේක තේරුම් කරගන්න. මේ රූප වේදනා සංඥා සංකාර පහ හැමුල් කොටගෙන පහළ වුණාම ඒකට තමයි සක්කාය කියන්නේ. නැවත නැවතත් අහලා තියෙන නිසා මතක් කරගන්න වේදනා කියන්නේ මේ රූප අරමුණ විඳිනවට සංඥා කියන්නේ ඒක හඳුනනවට සංකාර කියන්නේ ඒක සම්බන්ධයෙන් මෙතනනම් ඇලෙනවට අපි ගැටීම ගන්නෙ නැති නිසා විඥාන කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර හතරෙන් මොන දේ දැනගන්නවට. දැන් මෙන්න සක්කාය පහළ වුණා ලෝකෙ අපිට ලෝකෙ අඳුර ගන්න. සක්කාය සංයෝජනයක් කියලා දැන් අවදාරන්නේ නැහැ නේද තථාගතයන් වහන්සේ. සක්කාය දිට්ඨියයි සංයෝජනයක් වෙන්නේ. දැන් සක්කාය වෙනයි අන්න අර නිමිත්ත කියන්නේ දිට්ඨියට. සක්කාය රූප දනා සංඥා සංකාර පහ. ඒකට එන දේ මම කොට ගැනීම සක්කාය දිච්චය කියලානේ කියන්නේ. දැන් අර සක්කාය පහළ වෙන්නත් ඕන. හඳුනාගන්නත් ඕන. දිච්චි කොට ගත්තොත් නේද සංයෝජනයක් වෙන්නේ. සංයෝජනයක් වෙන හේතු වෙනම ඊළඟට ආයේ සසර ගමන සඳහා හේතුවක් ඉතුරු වෙන එක. ඒ හේතුවක් ඉතුරු කිරීම නිසා තමයි සසර ගමනක් කෙනෙකුට ප්‍රීතිය ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතන් හිතයට සතරේ සත්වයක් යනවායි කියලා අපිට තේරෙනවා මේ සතා අපේ ශරීරයේ නැමති සත්‍යය මෙලෙවින් පරලෝට යන්නේ නැහැ කියලා. ඒ වුණාට අපේ විශ්වාසිකුත් තියෙනවා පරලෝ යනවායි කියලා. ඔබේ පමණක් නෙමෙයි. මරුණාම ආයේ උපදින්නේ නැහැ කියන දෘෂ්ටිවාදීන් කරනවා ලෝකේ ඉන්න ඔක්කොම විශ්වාස කරනවා ජීවිතේ ගහ පැත්තට ඔහැර යන්න. යන කෙනෙක් ඉන්නවායි කියලා. ඉතින් මෙතන හොයාගන්න බෑ. කය යන්නෙත් නැහැ. සිත හොයලා බලපුවම සිතක් දැන් නැති වෙනවා නැති වගේ ජීවිත අවසානෙත් නැති වෙනවා. දැනුත් නැති වෙනවා සිත. ඇහැට හම් වෙන රූපය කනට ශබ්දයක් පේනකොට නැති වෙලා. කනට ශබ්දයක් ඇහෙන එක නැති වෙනවා නාසයට ගඳ දැනෙනකොට. ඒ සිත නැත්තම් ඒ මොහොතේ හටගත් හඳුනන සිත විඥාන කියන එක එතන නැති වෙන එක. එහෙනම් කොහෙද යන්නේ? යන්නේ නැහැ කියන එකෙන් සසර ඇවිදින්න සත්‍යයක් නැහැ කියන එක හෝ පුනර්භවයක් නැහැ කියන එක කියන්නේ නෙමෙයි මම උත්සාහ කරන්නේ. ඒ යාම හටගන්නේ කොහොමද? අර සංයෝජන කියන වදේ වැරද්ද නැත්නම් ගමනක් නැහැ. සංයෝජනේ නෙමේ වැඩි වැරද්ද කරලා දෙන්නේ සසරට බැඳීමනේ ඒක බැඳෙනවා. අන්න බැඳෙන එක. දැන් අරමුණු වලින් අපිට සසරට බැඳෙන්නේ ජීවිතේට එක සැරයක් දෙහෙමනම්. ඇසෙන් කී වාරයක් බැඳෙන්න පුළුවන්ද? කනෙන් කී වාරයක් බැඳෙන්න පුළුවන්ද? මොකද ඇසෙන් විතරක් සක්කාය පහළ වෙන්නේ. ඇසෙන් පහළ වෙනකොට රූප රූප මුල් කරගත්ත වේදනා සංඥා සංකාර විඥාන පහ. කනෙන් මුල් කරනකොට ශබ්ද රූපය මුල් කරගත්ත වේදනා සංඥා සංකාර විඥාන පහ. දිවෙන් මුල් කරගත්තාම රස රූපය මුල් කරගත්ත වේදනා සංඥා සංකාර විඥාන පහ. ඕන එකක් සක්කායයි. ඕන එකකට කැමති වුණාම රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම. දැන් ඒක මොකද්ද? ඔබේ ශරීරයේද? බාහිර තියෙන දේද? නෑ ඒක නිමිත්තක්. අරමුණක්. අන්න එහෙමයි මේ නිමිත්ත හඳුනා ගන්න වෙන්නේ. දැන් නිමිත්ත තුල මම මම මම කියන්නේ මොකද්ද එතකොට? තියෙන දෙයක්ද? නෑ නිමිත්ත අල්ලගත්තම අන්න ඒ නිසා එක සුබ නිමිත්තක් වුණාම ඒ නිමිත්තට අවසන් වෙන්න බෑ ආයෙත් හට ගන්න හේතු ඉතුරු නොකර. දැන් ඉතින් මෙතන හොඳ දේවල් කතා කර හැකියි අපට. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම. ඔන්න දොරවල් පහෙන් අරමුණටයි අපි මේ කැමති වෙන්නේ. අරමුණ කියන එක බාහිරයේ තියෙන එකකුත් නෙමෙයි, ඔබත් නෙමෙයි. ඒ දෙකේ ආශ්‍රයෙන් හට ගන්න දෙයක්. ඒක ඒකට නිමිත්ත කියලා කියන්නේ. රූප නිමිත්ත, ශබ්ද නිමිත්ත. දැන් කොහොමද ඒක අපේ සැබෑ ස්වභාවය වසාලන්නේ? දැන් ඔය නීවරණ කියන පදේ ගන්නකො. දැන් මේ නීවරණ වර්ගය අපි කතා කරන්නේ. නීවරණ කියන පදේ පෙන්වන්නේ ආවරණා නීවරණෝ කියලා. අපිට ස්වාභාවිකව සංසුන් නිවීමක් ඇද්ද ඒ වසාලන බැවින් නීවරණ කියලා කියනවා. දැන් අපට ඒ ස්වාභාවික தත්ත්වය පිළිබඳව කතා ගන්න හැකියාවක් නැහැ. හේතුව ඊට උඩින් අපි නිමිත්තකට කොටු වෙලා නිමිත්ත තුල ඉන්නේ. කාමච්ඡන්ද කියනවා එකට අපි එතකොට. දැන් මොකද්ද මේ වේපුල්ලාය බිහිව බවය කියන්නේ? උදේ දවල් හවස නැවත නැවත නැවත නැවත මේ රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය ආදී මේ එන අරමුණ ප්‍රිය කරයිද? නැවත ගන්න ඕනෑකමක් වශයෙන් ඇසුරු කරයිද? ඇති වෙන්නේ නැද්ද ඔබට? එහෙම නැත්නම් ඒකට මමත්වෙන් ගනීද? එහෙම නැත්නම් ඒකට තවත් කියනවා නන්දි. නැත්නම් ලෝභ වචන පාවිච්චි කරන්නේ ඒකට තමයි. නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අබිනන්දිනී එතන එතන සතුටින් පිළිගන්න ඕනේ. රූපේදි රූපේ, ශබ්දේදි ශබ්දේ, ගන්ධේදි ගන්ධේ සතුටින් පිළිගන්න ඕනේ. අභිනන්දනයි. එතන එතන එතන එතන අපිට නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විතරයි. ඊට එහාට ගියොත් එහෙම රූපී ධානය, අරූපී ධානය ඒවත් එතන එතන තමයි. තුන් භවය ගැන ගත්තාම අපි ගැන කතා නොකර ඉන්නවාද? එතකොට මේ අරමුණ වෙනයි අරමුණ හේතුඵල වශයෙන් හටගෙන නැසෙනවා. ඒක කාටත් එහෙමයි. ලෝකේ ඉන්න ඕන කෙනෙකුට එහෙමයි. එහෙනම් ඒකේ අර නිමිත්ත ගැනීම කියන එකෙන් පෙන්වන්නේ මොකද්ද එතකොට? සුබ නිමිත්ත කියන එකේ තේරුම ඒක එහෙනම් සුබයි කියන අර්ථයෙන් ගන්නවා කියන එක නෙමෙයි. ඒක Tamanne හොඳයි සපයි සාන්තයි. ඒක තමයි සැනසීම තියෙන්නේ. ඒක තමයි පූර්ණ සැනසීම. අපි හිතන්නේ ඒක තමයි නෙමෙයි. ආස්වාදය කියන වචනෙන් කියන්නේ ඒකයි. මතක තියාගන්න. බුදුන් වහන්සේ වදාලා නෙමෙයි නෙමෙයි මම අතට පෙන්වන්නේ. ආස්වාද. ආස්වාද කියන වචනේ තේරුම අරමුණට මුලා වීම ඇලීම කියන එක. දැන් බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයෙන් පස්සේ ජීවත් වෙනකොට නන්ද සහෝදරයා පේන්නත් ඇති. රාහුල පුතුණන් පේන්නත් ඇති. ප්‍රජාපති ගෞතමිය පේන්නත් ඇති. සුද්ධ රජතුමා පේන්නත් ඇති. කිඹුල්ලත් හිටපු ඥාතීන් පේන්නත් ඇති. මේ සේරම හඳුනා ගන්න ඕනනේ. නමුත් මේ එක්කෙනෙක් නිසාවත් බුදුරජාණන් වහන්සේට ආස්වාදය පහළ වෙන්නේ නැහැ. මොකද බුද්ධත්වය කියන්නේ ආස්වාදයෙන් මිදුණයි කියන එක. එනම් බුදුන්ට අරමුණ හැමීමේදී ආස්වාද තියෙන්න බෑනේ. නමුත් පංචස්කන්ධ පහළ වෙන්න ඕන හඳුනා ගන්නට. එහෙනම් ආස්වාද කියන්නේ ඊට මෙහා පැත්තේ තියෙන වරදක්. ආස්වාද කියන එකේ තේරුම මම කොට ගත්තාම ඇලුඩහම තියෙන දෙයක්. ආස්වාදයට ගියාපම හේතු ඉතුරු වෙන එක තමයි ආදීනවය. ගමන කෙලවර කරන්න බැරුව යලි මෙලොව වශයෙන් ආපහු හිත ඇතුලෙන් එළියට එන්න ජීවිතය අවසානයේ වුණොත් ජීවිතෙන් එහා පැත්තට ප්‍රතිසන්දියක් ලබා දෙන්න හේතු ඉතුරු වෙන එක තමයි ආදීනවය. එහෙනම් ආස්වාදයේ ආදීනවය දැනගත්ත පුද්ගලයාට අරමුණේදී ආස්වාදයෙන් මිදෙන්න ඕන වෙනවා. අරමුණ ගන්න නැතුව ඉඳලා හරියන්නේ නැහැ. අරමුණ වෙනයි ආස්වාදය වෙනයි. අර සුබ නිමිත්ත කියන්නේ ආස්වාදයට. දැන් ඉතින් මෙතන මේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ ඔක්කොගෙම මේක තියෙනවා. අපි රසය ගැන විතරක් වචනයක් කතා කරමු. මට මේවට ඕන තරම් විස්තර තියෙනවා කතා කරන්න නමුත් කාලය ගන්න බෑ. මගෙන් නැත්තම් ඔබෙනුත් අහනවා ප්‍රශ්නයක්. මස් කෑවම පව් සිද්ධ වෙනවද? මේ ප්‍රශ්නේම වැරදි. මේවට කියන්නේ මොකට ප්‍රශ්න කියලා. ප්‍රාණඝාත පණ ඇති සතෙකුගේ පණ තුරන් කරනකොට ඒකට ද්වේෂ නිමිත්ත ඕන වෙනවා. එතකොට ප්‍රාණඝාත පව් සතෙක් මරපුවාමනේ ප්‍රාණඝාත පාපේ සිද්ධ වෙන්නේ. ආ මස් කියන්නේ මොනවද? ආහාරයක්. ආහාරය මොකටද අවශ්‍ය වෙන්නේ ශරීරයට? ආහාරය ශරීරය පෝෂණය කරන්න. ආහාරයේ අවශ්‍යතාවයේ ಗುಣ ආහාරය අපි වෘෂ්ටිමත් කරන්නේ හෝ වෙනස් කරන්නේ රස නෙමෙයි ගුණ. එඳ ආහාරය වැදගත් වෙන්නේ ගුණ. රස කියන්නේ නිමිත්තක් හේතුඵල ධර්මතාවය. රසකාමයට බැඳුනොත් සසර උපදින්න හේතුවක් ඉතුරු වෙනවරුනහම ප්‍රාණඝාත අකුසල කර්මය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි රස තණ්හාවට අහු වුණොත් ඒකටත් විපාකයක් තියෙනවා. බැලිහා තේරුම් ගන්න නේ ඕන. එතකොට නිමිත්ත එතන අපි එතන තියෙන මොකක් හරි රසයට කැදර වුණාම රසය මම වෙලා ඉන්නවා. ඒක නැති වෙනවනේ දැන්. අපි කියමුකෝ මෙහෙම උදාහරණයක් සීනි පැණි රහයි කියලා අපි පැත්තට ගනිමු. ඉතින් ඕක අතේ තිබුණාට සීනි පැණි රහත් නැහැ. බෝතලේ තිබුණාට සීනි පැණි රහත් නැහැ. ඔළුවට දැම්මට සීනි පැණි රහත් නැහැ. දිවේම ගෑවෙන්න ඕනනේ. එනනම් දිවනේ සකස් වෙලා තියෙන මේ සිතුවිල්ල පහල කරගන්න. ඒ රස යන සිතුවිල්ලක් දිව උදව්වෙන් පහල වෙන්න. ඒක ඒ මොහොතේ හේතුඵලයක්. සීනි ටික දිවෙන් පල්ලෙහා යනකොට සිතුවිලි ඉවර වෙනවානේ. ආය ආයෙත් දැන් රස විඳින්න නම් පල්ලෙහාට ගෙසීනි ආපහු ගන්න බෑ ආයෙත් සීනි දෙන්න වෙනවා දිවට. දැන් අර සිතුවිල්ල පස්සේ නේද අපි යන්නේ. අර නැවත නැවත ඉල්ලනවා කියලා කියන්නේ. කාමයේ කියන්නේ සිතුවිල්ලක් රස විඳිනවා කියන එක තේරුම් ගන්න කොච්චර කල්යයිද අපේ අයට. ලෝකෙ තියෙන දෙයක් පිළිනව නෙවෙයි කාමයේ කියන්නේ සිතුවිල්ලක් රස විඳිනවා හදාගෙන. ඒ හදාගෙන රස විඳින්න ගියාම මොකද වුනේ අපේ ශාරීරික අවශ්‍යතාවය එහා අපි රසයට ඇලුනොත් ඒකට රස තණ්හා කියනවා. ආහාර ගන්න එක නෙමෙයි වැරද්ද එනවා. ආහාරය රස දැනෙන්නත් ඕන. මොකද ආහාරය කියන එක අපේ පැවැත්මට අවශ්‍ය දෙයක්. ඒක ජීර්ණය වෙන්න ඕන. ජීර්ණය වෙන්න නම් අවශ්‍ය කේතය ඇතුළේ එන්සයිම් වර්ග උපදින්න ඕන කලවම් වෙන්න ඕන. ඒ නිසා ඒ රසය නාසයට දැනෙන්න ඕන, දිවට දැනෙන්න ඕන හේතුඵල වශයෙන්. වතුරු වතුරු කාරණා වශයෙන්. නමුත් අපි ආහාරයේ ಗುಣපැත්තකින් කියලා රසපස්සෙන් හොයන්න ගියොත් එහෙනම් ඔහුට ඕන වුණාම ඊට පස්සේ මොනවට හරි රසකට කැරුණාම ඊට පස්සේ ඔහු යයි උල්ලු ඌරු හරි කුකුල්ලු හරි හත්තු මරන්න මස්ස රහ හොයන්න. අන්න එහෙමයි රසකාමී ඊට පස්සේ ප්‍රාණඝාත පාපයකට මෙහෙවන්නේ. එතකොට අපි කියනවා ඒකට ගෙනිමස් බඩේ වෙනකන් නැත්නම් කරේ වෙනකන් කන්න පටන් ගන්නවා කියලා. ආහාරයට ඕන නම් වෙළඳ පොලේ ගන්න තියෙනවා. ඒවා සම්පූර්ණ විග්‍රහ කරලා මේ ලෝකේ හදන්න බෑ කවදාවත්. කනින් දනේද මරන්නේ එහෙනම් කන් නැත්තම් මරන්නේ නැද්ද කියලා ලෝකේ තර්ක තියෙන්න පුළුවන්. සියරසියක් අවිහිංසාවාදී කරන්න කවදාවත් බෑනේ. ඒ නිසා මේ විසඳන්න බැරි පැත්තට ගෙනියන්න එපා මේක. අපට අනිදහස් කරන ඕන පැත්ත විතරක් ගන්න. බුදුරජාණන් වහන්සේගේ චරිතයන් බැලුවොත් උන්වහන්සේට කුස්සියක් තිබුණෙත් නැහැ, වෙන තරම් තිබුණෙත් නැහැ. කවුරු හරි පාත්‍රයට දෙන දෙයක් වළඳන්න ඕනනේ. ඒ මිනිස්සු වෙන දෙයක් දෙයි. උන්වහන්සේට ඒ පිළිබඳ මොකක්වත් චේතනාවක් නැහැ. ඒ මොහොතට හම් වෙන දේ. මනුස්සය දෙන දේ. ඒක වැදගත් වෙන්නේ උන්වහන්සේගේ ශාරීරියේ පැවැත්මට ඇරුණා මේකේ රස ඒ මොහොතේ හටගන්න හේතුඵලයක් ඒක ඉතර නැතිලා යනවා. ඒක පස්සේ උන්වහන්සේ පන්නන්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයා හැම මේ රසට ඇලිලා රස පස්සේ පන්නන්න ගියාම රස විඳින්න ගිහින් අනවශ්‍ය ප්‍රමාණයෙන් ප්‍රෝටීන් ප්‍රමාණයක් ශරීරයට දීලා මේ මාස හෝ තව මොන හරි ඔස්සේ ඊට පස්සේ ශරීරය තරබාරු වෙලා එක්ක ලෙඩ වෙනවා. තවත් රෝග හැදෙන්නේ ඔය. ඒ අර රස නැවත හොයන්න නැවත නැවත දීම තුළ ශරීරයට ඉක්මවා ගන්න ගින් කය ලෙඩෙක් වෙන හැටි. ගේ රස පස්සේ නමුත් අන්තිමට කය ලෙඩෙක් වෙනවා. ඒ ගුණ ගැන හිව්වේ නැති නිසා. මේ නිසා මට නම් තේරෙන්නේ වෛද්‍යරු පෙන්වා දෙන ආකාරයට අපට වෛද්‍ය උපදෙස්පත ගුණ අවශ්‍ය දේවල් ගන්න ඕන. ඒකේ දැනෙන රසක් දැනෙයි මේ මොහොතට සිතුවිල්ලට. ඒක පස්සේ පන්නන්න ඕන නැහැ. අන්නේ එක අල්ලගත්තාම රසය මම. මම වෙන්නේ රසය එතකොට. දිවේදී. එම් ඒකට තමයි ඒ රසයට ඇලෙන එකට තමයි සක්කාය දිට්ඨි කියන්නේ. කායට නෙමෙයි. රසය මම කොට ගත්තාම රක්ෂායක දිට්ඨි. රසය කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහක් දිවේ පහළ වෙන්නේ. ඒක අල්ලගත්තාම මම හැදෙනවා. මේ මම යනු එතකොට කොහෙවත් තිබුණ දෙයක්වත් නෙමෙයි, තියෙන දෙයක්වත් නෙමෙයි. මේ මොහොතේ හටගන්න දෙයක්. දිට්ඨි කියන එකේ තේරුමන්නේ එකයි තියෙන දෙයක් නෙමෙයි, නමුත් මුලාවක්. දැන් දිට්ඨියට බැඳුනොත් අර සසරට හේතු ඉතුරු වෙන එක තමයි සංකෝජන කියන එකේ තේරුම. සක්කාය දිට්ඨි සංකෝජනය. දැන් ළමා කාලේ ඉඳලා මෙන්න මේ විදිහට රූපේට, ශබ්දයට, ගන්ධයට, රසයට ආදී වශයෙන් මේ අරමුණක් ඔස්සේ ඒක විඳින්න කිව්වොත් මොකද වෙන්නේ? දිගින් දිගටම දිගින් දිගටම මේ ඡන්දය කාම ඡන්දය කාමය වැඩෙනවා එතකොට ඒක තමයි ලෝභය වැඩෙනවායි කියලා කියන්නේ මොකක් නිසාද සුබ නිමිත්ත නිසා ඒක අලුතෙන් සුබයි කියලා හිතුවෝ සුබයි කියන අකුරු වචනේ දුව නෙමෙයි අරමුණ සැපයි කියලා හොඳයි කියලා සාන්තයි කියලා ගන්නකට තමයි සුබ නිමිත්ත කියලා කියන්නේ. නැත්තම් මමත්වයෙන් ගැනීමට තමයි සුබ නිමිත්ත කියලා කියන්නේ. ජීවිත අවසානය දක්වාම එතකොට අපි ලෝභයෙන් ලෝභයෙන් වැඩෙනවා මේ වචනට අනුව ගත්තා. තවත් කෙරෙහාට අපි ගනිමු මේක. මේ අපිට ඇසට පේන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නම් අපිට බාහිර ලෝක දේවල් නිසා පහළ වෙනවා නිසානේ. ඒක තේරුම් ගත්තා කි. ඔබයි ඔබේ ඔබේ හිතට එන අරමුණ වල සුබ නිමිති නැද්ද? ධම්මකාම නැද්ද? මේවත් දික්ටි බවට පත් වෙනවා. ඔය කුඩා දරුවට ඉපදුනෙන් පස්සේ ජාතියක් ආගමක් රටක් පරලොවක් නිවනක් අපායක් මොකක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ ලෝකෙ මේ නිමිති වලට ඇලෙන්න ඇලෙන්න තමයි හිතෙන්නේ මේවා තවදුරටත් විඳින්න තියනවා නම් හොඳයි ජීවිතෙන් එහා පැත්තටත් මරණයෙන් එහා පැත්තටත් මොකද ජීවිතේ මරණයෙන් මේක කෙලවරම දන්නවා මේ ඔක්කොම ඉන්නහට විඳින්න බැරි බව දන්නවා ඒ නිසා ඉස්සරහටත් විඳින්න තියෙනවා නම් කැමතියි කියන අදහසට මිනිස්සු යට වෙනවා ආන්නේ නිසා තමයි කෙනෙකුට පරලොවක් ඕන තව මේවා ඉඳලාමදි තව ඉස්සරහට විඳින්න ඕන අතක තියාගන්න. එහෙම ඉදින්න ඕන නම් පරලොවක් තියෙනවා තමයි. බලන්න දෙයක් නෑ ආයේ. දැන් ධම්ම කියන්නේ මොනවටද? රූප කියන්නේ ඇහැ නිසා පහළ වෙන. ශබ්ද කියන්නේ කන නිසා පහළ වෙන. බාහිර රූප ශබ්ද ගන්ධ රස නිසා පහළ වෙන එකක් තමයි මේ පහ. ඔය එකක්වත් නැතුවම සිතේ පහළ වෙනවා. බාහිර ප්‍රසාදයේ වච රූපයක් නැතුව අරමුණක්. ඒක රූප ශබ්ද ගන්ධ රස වෙන්නත් පුළුවන් තවත් දෙයක් වෙන්න පුළුවන් සිත ඇතුලෙන් පහළ වෙන එක ධම්මාරම්මන. හොඳයි ඉතින් මෙහෙම හිතනොත් එහෙම කෙනෙකුට මෙහේ ඉතින් කයක් තියනවා දිරලා යනවා පොළොවට පස් වෙලා යනවා. මෙහෙම නෙමෙයි ඉතින් හිතූ පැතූ සම්පත් දෙන දිවි ලෝකයක් තියෙනවා. කප්පුක මහා භද්‍රකටේ සුරබිදේනුව කියලා එකකුත් තියෙනවා. අතපගාතු ගමන් හිතපු ගමන් සියල්ල හම්බ වෙනවා. එහෙනම් මීට වඩා හිතපයි. සැපයි යන්න ඇත්තේ කියලා හිතනොත් එහෙම. දැන් ඔබ පිටින් හදාගත්ත දිවි ලෝකයට යන්න නිමිත්තක් ගත්තනේ. ඒක මේ පොළොව අහසේ උඩ කොහේ හරි තැනක තියෙනවා කියලා හිතාගත්තොත් එහෙම ධම්මකාම නෙවෙයිද? ඔබ දිට්ඨියකට අහු වෙලා නෙවෙයිද? තාමත් අපේ බෞද්ධයෝ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපි මේ පොළොව උඩ ඉන්නවා වගේම පොළොව යට අපායකුත් තියෙනවා උඩ පැත්තේ දිව්‍ය ලෝකෙත් තියෙනවා ඒවත් අන්තිමට ගත්තාම නිමිති. දිච්චි. මම මේ ජීවිතේ ගෞතමයන් වහන්සේගේ ශාසනයෙන් මන්වන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මිය ගිහින් සුසිත දිව්‍ය ලෝක හරි කොහරි උපදිනවා. අපි හදලා කියන දෙයක් මතක තියාගන්න මං ගැන නෙමෙයි කතා කරන්නේ. එතෙන් වෙලා ඉඳලා මම අනාගත බුදුරජාණන් වහන්සේ අපව බණ අහලා නිවන් අවබෝධ කරනවා. දැන් ධම්මකාමෝ නෙවෙයිද? දැන් අනාගතයකට හදලා නැද්ද යන්න පාර? මේ අනාගතය හදලා දෙන්නේ මේ කැමැත්ත විසින් බව ඔබ දන්නේ නැහනේ. ඔබට මේ අරමුණේ සුබ නිමිත්ත විසින් තමයි තවදුරටත් මේ අනාගතයක් හදලා දෙන්නේ. නැත්නම් තේරුම් ගත්ත බුද්ධලේකට ගෞතමයන් වහන්සේගේ ශාසනය නියම තියනවා අනාගත බුදුහාමර වෙන කලින් ඕනනේ. තවත් වචන කීපකින් කියනවා නම් ඔබ මගෙන් අහලා තියෙනවා නම් හොඳයි නැත්නම් පස්සේ වෙලාවක අහගන්න. ජීවත් වෙන්න ගිහිල්ලා මේ නිමිත්ත පාපයට නැඹුරු කරගත්තොත් ඊළඟ ධර්ම දේශනාවක මේක කියවෙයි. ඒ අනුව ඔහුගේ නිමිත්ත අසුබ නිමිත්ත නෙවෙයි වෙන්නේ. ව්‍යාපාද නිමිත්ත නැත්නම් පටිඝ නිමිත්ත. ඒක වැඩි දියුණු කරගන්න පුද්ගලයා ජීවිතෙන් එහා පැත්තට द्वේෂයෙන් පරල යන්න පාරක් හදා ගන්න අහුට හදාගත් අපායකට යන්න වෙනවා. මිනිසුන් මෙතනින් එහා පැත්තට පරලෝ යන්නේ තමන් හදාගත්ත අපායකට හදාගත්ත දිව්‍ය ලෝකයට හදාගත්ත ධානයකින් බඹලොවට. හදාගත්තේ නැත්නම් ඔහුට යන්න අපායක් නැහැ. හදාගත්තේ නැත්නම් දිව්‍ය ලෝකයක් නැහැ. හදාගත්තේ නැත්නම් රූපී ධානයක් යන්න බඹලොවකුත් නැහැ. දැන් ඕවා කොහේ හරි තියෙනවා කියලා හිතන එක මාපහුව ආයෙත් නිමිත්තක් දිච්චයක් නෙවෙයි. මේ බෞද්ධයින්ට પરම්පරාවෙන් ඇදෙන මෝඩකම් ටික අයින් කරන්න කොච්චර කල් බණ කියන්න වේද අපිට? නමුත් හොඳ වචනයක් මතක තියාගන්න. ඒකෙන් පෙන්වන්නේ තමන් දුෂ්ටකම් කරලා ජීවත් වෙන්න ගියොත් සිතේ හැදෙනවා මේ නිමිත්ත ඊට අනුව හදාගත්ත අපායකට යන්න වෙනවා. තියෙන අපායකට යනවා නෙමෙයි තමන්ගේ දුෂ්කම් වලට හදාගත්ත අපායක කලක් දුක් විඳින්න වෙනවා. මේකට ඉතින් තේරෙන්න මනෝපුබ්බංගමා තේරෙන්න වෙනවා. මේ නව සත්තාවාසී 31 තලයේම සිත මුල් කොට ගන්න හැදෙන වැරුණාම තියෙනව නන් නෙවෙයි. දැනට අපට නම් මේ ඇස්වලට මේ පුද්ගලයෝ ඉන්නවා තියෙනවා පේනවා වෙනවා වශයෙන්. නමුත් ඒකෙත් ආපහු ගත්තාම ඔය පේන්නේ අපේ හිතේ නිමිත්ත නිසා නෙවෙයිද? දැන් එහෙමනම් ඔතනින් එහාට තව පැත්තක් තියෙනවා. මම කතා කළේ ඔය මම මිනිස්සෙන් වශයෙන් ගත් කල මේ අනාගත අරමුණක් පිළිබඳව අදහස් කරන එක. සමහර අයගේ තියෙන ඉතින් හොඳට ජීවත් වෙනන් පස්සේ මරණයෙන් පස්සේ ආයේ ලබනාත්මෙත් එයාගේ බිරිඳ වෙලාම සැමියා වෙලාම හම්බ වෙන්නේ. ඒ සමහර අයගේ කල්පනාව තියෙන්නේ ඒ වගේ පුරුෂ ලෝකේ නැත්තම් මනුස්ස ලෝකෙ පිළිලා ඉන්න ආපහු අනාගත බුදුහාමරන්ට. මේ ඔබ ඔබ හැදුව අනාගතයයි. මුලා විසින් ඔබ ඔබේ මුලා විසින් මෙලවට ආවට පස්සේ හදලා දීපු අනාගතයක් මේක. ඔක ඔබට තියෙනවා නම් අනාගතයක් තියෙනවා. ගන්ධ. සසරකුත් තියෙනවා. ඒ කියන්නේ ඔබ තමයි මේ අනාගතය හදාගන්නේ අර එහා පැත්තට සංයෝජන කියන එක ඔබ හදාගන්නේ. සංයෝජන හදාගන්නේ අරමුණෙන් නෙවෙයි අරමුණේ මුලා වීමෙන්. අරමුණේ මුලා වීමට ලෝභ පැත්තර තමයි සුව නිමිත්ත කියලා කියන්නේ. ඔන්නෝමයි බුදුදහමේ මනස නැත්තම් සිත විග්‍රහ කරන්නේ. දැන් අපට තේරුම් ගන්න පුළුවන් කමක් තිබෙනවද පුද්ගලයෙක් වශයෙන් අපි මේ කටයුතු කළාට අපේ ක්‍රියාකාරීත්වය රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියන අරමුණෙන් අරමුණට යන ගමනක් අරමුණේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඒ අරමුණ තුළ තමයි සියලු ක්‍රියාකාරකම් තියෙන්නේ. එහෙනම් අරමුණ තුළ තමයි මම ඉන්න ඕන, කය නෙවෙයි. පෙදරකින් කල්පනා කරන්න ආපහු. කොහොමද මේ අරමුණ තුළ මම ඉන්න පුළුවන් කියලා? රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී අපි කතා මෙතන කතා කරන්නේ කාම පැත්ත විතරනේ. සුබ නිමිත්ත ගැන විතරයි. එතකොට මම තියනවාද මම හැදෙනවාද මේ හේතුන්ගේ ඵලයේ ස්කන්ධ පහ පහළ වෙනවා නිමිත්තත් පහළ වෙනවා අල්ලාගත්තේ නැත්නම් මම හැදෙන්නේ නැහැ මම කොට ගත්තේ නැත්නම් හැදෙන්නේ නැහැ එතකොට ලෝභය මම කොට වෙනකොට සුබ නිමිත්ත කියන එකේ තේරුම ලෝභයෙන් ඇල්මෙන් මම හදා ගන්නවා. ලෝභය කියන්නේ කුසලයක්ද? නෑ, ලෝභය කියන්නේ අකුසල මූලයක්. අපි මේවා ඉගෙන ගන්නකොට ඉතින් මේ සසර ගමන සත්‍යය ගෙන යන්නේ ලෝභ දේශ මොහ විසින් කියලා තේරුම් ගන්න පුළුවන්නේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිබ්බානං කියලා තියෙන්නේ. අපි තව ශ්‍රේ ප්‍රතිපදාව කතා කළේ නැහැ. තාමත් මේ කතා කරන්නේ නිමිත්ත කියන එක තුල. සුබ නිමිත්ත කියන එක. දැන් එතකොට ඔබට තේරෙනවද මේ විඳින ලෝකය කියන එක සිතුවිල්ලක තියෙන දෙයක්. මේ සිතුවිල්ලට ඇලුනේ නැත්නම් ඒක අවශ්‍ය කාර්යය කරවිලා එතන නැතුව යන අපිට බාධාවක් නැහැ. මේ සිතුවිල්ලට ඇලුනහම ඒක නැති වුණාට නැති වෙන්නේ නිවර්ණයක් වෙලා ඒවත් සංයෝජනයක් වෙලා හේතුවක් ඉතුරු කරලා. එතකොට සක්කාය දිට්ඨි සංයෝජන එකක් විතරයි අපි මේ කතා කරන්නේ. සක්කාය දිට්ඨියට බැඳෙන්නේ නැත්තේ කොහෙන්ද එතකොට එහෙමනම්? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් එන අරමුණු හයේදී අරමුණේ අපි කතා කරන්නේ මෙතන සුබ නිමිත්ත නිසා ඒ නිසා අපි ගන්නෙ ලෝභ පැත්ත විතරයි. මේවට තියෙන කාම, රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම පැත්ත විතරයි අපි කතා කරන්නේ. කාම නෙවෙයිද මම වෙන්නේ. කාම මම වෙනකොට කාම උපාදාන කියනවා. කාම නෙවෙයි මම. නමුත් කාම උපාදාන කියන්නේ කාමයේ මම වීම. දැන් තව එක වචනයක් ඉදිරිපත් කරලා මේ දේශනාව ඉදිරි කොටසට කල් තියෙනවා. ඉදිරි කොට පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් වච්චගත බමුණ අහපු ප්‍රශ්නකට උත්තරයක් තියෙනවා. මම ඒ මොකුත් කියන්නේ නැහැ මීට පෙර දේශනාවක කරලා තියෙනවා අහගන්න. මේ උත්පත්තිය පනවන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ උත්පත්තිය පනවන්නේ කොහොමද කියන එක. අනිත් අනිත් ආගමික නායක උත්පත්ති පනවන හැටි පේනවා ඒකේ. උන්වහන්සේ වදාරනවා මම උපාදාන තියෙන කට්ටියටයි උත්පත්තිය පනවන්නේ උපාදාන නැත්තම් උත්පත්තිය පනවන්නේ නැහැ. දැන් සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා උපාදානයෙන් මිදුණු බැහැ උන්වහන්සේලා උපන් තැන කතා කරන්න උන්වහන්සේට හැකියාවක් නැහැ උත්පත්තිය පනවන්නේ නැහැ. දැන් අර උපාදාන කියන එකේ තේරුම මොකක්ද එතකොට එහෙනම්? ආයත් සසර උත්පත්ති ගත වෙන්නට හේතුවක් ඉතුරු වීම නේද? දැන් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, ආත්ම උපාදාන. ඕනතරම් කතා කර හැකියි අපිට මේවායේ. මේ උපාදානයේ ජීවිතයට එකවතාවක් ගන්න එකක් නෙවෙයිනේ. උපාදානයේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණෙන් අරමුණට ගන්න පුළුවන්. උපාදාන කියන එකේ තේරුම ස්කන්ධ පංචකේ හා යමින් ඊළඟ පැවැත්මක් ඊළඟ හටගැන්මක් මෙලොව වශයෙන් හට ගැනීමක් සහ පරලොව වශයෙන් හට ගැනීමක් සඳහා හේතු ඉතුරු කරන්නේ උපාදානයි බුදු සමය උපාදානෙන් මිදීම දේශනාකට මුල් කොටගත් දහමක් මේ මේ සුබ නිමිත්තේ තියෙන උපාදානය මතක තබා ගන්න උපාදානයේ සිංහල වචනයක් ඔය පාවිච්චි කරලා දැඩිව ගැනීම කියලා නමුත් මේ සුබ නිමිත්තේදී අරමුණ නැතුව ගියාට ඊළඟ හට ගැනීමක් සඳහා මේ ජීවිතේ හිත අනිද්දට හට ගැනීමක් සඳහා ජීවිතෙන් එහා පැත්තට පුනර්භවයක් සඳහා මේ හේතු ඉතුරු වෙනවා. අන්න ඒක තමයි සුබ නිමිත්තක තියෙන ආදීනවය. මේවට කියන්නේ කර්ම බීජ. අපි අද කතා කරන්නේ පව්පින් ධාන නිසා නොවන නිසා අපි පාප කර්ම පුණ්‍ය කර්ම බීජ කියලා ගන්නෙ නෑ මේකට. ඒ ගන්න පෙළවල් තියෙන පෙළවල් වලට අදාළ වචන ගන්න ඕන. දැන් මේ ධර්ම දේශනාව භාගයයි මම කළේ. එතක අංග සම්පූර්ණ ධර්ම දේශනාවක් වෙන්න ඊළඟ පැයටත් සවන් දෙන්න වෙනවා. මොකද මට ඒක පැහැදිලි කරගන්න තරම් ඕන තරම් මේක පැහැදිලි කරගන්න මට ඕනකම තිබුණා නිසා මම පැහැදිලි කළා. දැන් ඒකේ අනිත් පැත්ත ආයෙත් පැහැදිලි කරන්න ඕන අනිත් පැත්තට. බුදුන් වහන්සේ වදාළ තවත් වචනයක් අරගෙන. ඒක තමයි අර ද්විත්ත ධම්ම පරයය කියලා කියන්නේ. දැන් මෙතන අපි කතා කළේ මොකක්ද? මේ කාමච්ඡන්දේ නූපන් කාමච්ඡන්දේ උපදින්න උපන් කාමච්ඡන්දේ වැඩි දියුණු වෙන්නට මුල් වෙන්නේ මේ අරමුණ. ඇසෙන් කනෙන් නාසෙන් එන්නා වූ අරමුණ. අරමුණ කියන්නේ එහි තියෙන එකකුත් නෙමෙයි පිට තියෙන එකකුත් නෙමෙයි අරමුණ කියන්නේ මගේ කයත් නෙමෙයි අරමුණ නිමිත්ත. මේ නිමිත්තේ මොනවද තියෙන්නේ? ද්‍රව්‍යයක් තියනවාද? නමුත් මේ නිමිත්තට ඇලෙනකොට තමයි ඒකට පණ එන්නේ. ඒක තමයි මම බවටපත් වෙන්නේ. ඒක තමයි ඊට පස්සේ සංසාර ගමන බවටපත් වෙන්නේ. එපමණක් නෙවෙයි ඊට පස්සේ තව ධර්ම දේශනාවට ගන්න පුළුවන් ගත්තාම මේ කය මේ නිමිත්ත විසින් කොතරම් වහල් කරගන්නවද කියලා. එහෙනම් පෘථග්ජන සමාජය කියලා කියන්නේ සිත විසින් සිතට වහල් වීම විසින් සිත පාලනය කරන කයක්. අන්න ඒක තමයි ලෝකේ අවුල් වලට ඔක්කොටම මුල. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ සිත තේරුම් ගැනීම තුළින් සිත පාලනය කර ගැනීම තුළින් පාලවෙන වෙන කයක්. මේ සිතට වහල් වෙන කයේ ක්‍රියාත්මක වෙන්නේ මායя. මායя විදිහින් තමයි ඊට පස්සේ කය වචන ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ. සිත පාලනය කරගත්තොත් ඊට පස්සේ මාර බන්ධෙන් මිදුණු ක්‍රියාකාරකමක් තියෙනවා. අන්න අර සිත පාලනය කරගත්ත අයට තමයි මනුස්ස කියලා කියන්නේ ඇත්තටම. මනුස්ස ස්වභාවයන් ඔවුන්ගේ මතුවෙන්නේ අර පාලනය වුණු සිත තියෙන නිසා. පාලනේ නැති සිතේදී මතුවෙන්නේ මනුස්ස ස්වභාවයන් ඉක්ම ආවනුස්ස ස්වභාවය. ඔබට මේක පේනවා. ඔබ ළඟත් පෙනේවි, සමාජයේ ක්‍රියාකාරකම් තුලත් පෙනේවි. එහෙනම් මේ අපි කතා කරපු කාරණයෙන් පෙන්වන්න උත්සාහ කළේ මොකක්ද? බුදුන් වහන්සේ වදාරනවා තමන් ਸਰවඥතා ඥාණයෙන්වත් දැක්කේ නැහැ. මේ කාමච්ඡන්ද නැමැති නීවරණයේ ඉපදලා බැඳෙන හැටි මේ සුබ නිමිත්ත තරම්. එහෙනම් දොරවල් හයෙන්ම අපි කාමච්ඡන්දයට බැඳෙනවානේ, සසරට බැඳෙනවානේ. එහෙනම් දොරවල් හයම පාවිච්චි කරලා එන් මිදෙන ආකාරය අපි ඊළඟ ධර්ම දේශනාවෙන් කතා කරමු. මේ විදර්ශනා කියන කාරණාවේදී පුද්ගලයන් ඉක්මවා යමින් හැම පුද්ගලයෙකුටම අදාළ ඇසකරනාසය දිවකය මුල් කොටගත්තා වූ අරමුණක් මුල් කොට කර්ම පැහැදිලි කර ගැනීම තේරුම් ගන්නට ඔබට මේ පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා හැම දිනාටම තෙරුවන් සරණයි